ඊළඟට ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහන්න තියෙනවා ස්වාමින් වහන්සේ ශ්වාසනා ගුණයමද වාසනා ගුණය කියන්නේත් ඒ පටලවාගෙන තියෙන වචනය සවාසනා සවාසනා කියන්නේ වාසනා සහිත කියන එකයි සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ වාසනා ගුණය සහිත කෙලස් ප්‍රහාණය කළා කියන එකයි. එහෙම නැතුව ශාසනා කියලා වචනයක් නැහැ. සවාසනා. සවාසනා කියන්නේ වාසනාව සහිත කියන එක. වාසනාව කියලා කියන්නේ ඇබ්බැහිය, පුරුද්ද, හොඳ හෝ නරක. අපි දැන් සාමාන්‍ය විවාහයේදී වාසනාව කියන්නේ නිකන් භාග්ය කියන වගේ අර්ථයක්නේ. බුදුදහමේ වාසනා කියන එකේ තේරුම පුරුද්ද, ඇබ්බැහි. ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන්, නරක එකක් වෙන්නත් පුළුවන්. ඉතින් රහතන් වහන්සේලා නරක ඇබ්බැහි කියන්නේ අකුසල මූලික ඇබ්බැහි නෑ. හැබැයි යම්නම් අබ්බැහි තියෙන්න පුළුවන් අකුසල මූලයෙන් තොරව ක්‍රියාත්මක වෙන ඒවා. ඒවා රහත් වුණාට පස්සෙත් මතුවෙන්න පුළුවන්. හැබැයි සිහියෙන් හිටියොත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. රහත බුදුරජාණන් වහන්සේට අකුසල මූලික අබ්බැහි කොහොමවත් ක්‍රියාත්මක වෙන්නේ කුසල මූලික අබ්බැහියක්වත් උන්වහන්සේ අනුගමනය කරන්නේ කුමක් නිසාද? උන්වහන්සේ හැම මොහොතකම ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට උදව් කරන්නේ ඒ මොහොතේ ඒ පුද්ගලයා තුළ ගොඩනැගිලා තියෙන මානසික தත්ත්වය වටපිටාව පාරිසරික සාධක ඔක්කොටම ගැලපෙන විදිහට ඵලදරන විදිහට. මොකද කලින් සිද්ධ වෙච්ච අවස්ථාවේ තිබුණු නාම රූප සහ හේතුඵල රටාව මේ මොහොතේ නැහැ. හැමතිස්සෙම නැහුම් තත්ත්වයක්. ඒ නිසා බුදවරු කටයුතු කරන්නේ ඒ එළඹෙන අවස්ථාවට අනුකූලව වඩා අර්ථවත්ව. ඒ නිසා කලින් කරපු එකක් මෙතනට ගන්නෙ නැහැ. කලින් කරපු එකක් මෙතනට ගත්ත ගමන්ම එතන මොනවා හරි නොගැලපීම් තියෙනවා. දැන් රහතන් වහන්සේලා කරන දේවල් වලදී ඒක සමහරට හරියට පළදරන්නේ නැත්තේ දැන් සරියුත් හාමුදුරුවෝ අර මේ ස්වර්ණකාර භික්ෂුව තරුණයෙක් නිසා උන්වහන්සේට අසුබය වඩන්න දුන්නා. ඒක පළදරුවේ නැහැ. එතකොට උන්වහන්සේ අනුමානය සහ අත්දැකීම මත ඇබ්බැහිය මත තමයි ඒක කළේ. වාසනා ගුණයත් එක්කලා. ඒ ඒ වගේ අයට එහෙම ඒ කමටහන දුන්නාම ඒක සාර්ථකයි. නමුත් මෙතනදී ඒක පළදරුවේ නැහැ. පළදරුවේ නැත්තේ මෙතන සාධක ඊට වඩා වෙනස්. ඒ නිසා රහතන් වහන්සේට 100ට 100ක්ම පුද්ගලානුරූපව අවස්ථානුරූපව කටයුතු කරන්න බැරි වෙන්නේ උන්වහන්සේ බොහෝ දේවල් කරන්නේ සාංශාරික පුරුද්ද ඇතිව බුදුරජාණන් වහන්සේ හැමදේම කරන්නේ පුරුද්දට ඉඩ දීලා නෙමෙයි ඒ වෙලාවේ සාධක ගැන සති සම්පජඤ්ඤය යුක්තව. ඉතින් ඒක ਸਰවඥතා ඥානය ඇති කෙනෙකුට පමණයි එහෙම ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙන්නේ. සරයි ස්වාමීන් වහන්සේ ඇත්තම මමයි ඒක වරද්දලා කිව්වේ ඒක සවාසදා කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එහෙමයි.